මහා ගෝපාලක සූත්‍රය උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ සවත් නුවර සමීපෙහි වූ අනේපිට සිටුතුමා විසින් ඉදි කර පූජා කරන ලද අනාථ පින්ඩිකස ආරාමයේ වැඩවසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතනවා භික්ෂූණියන් භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් පිළිතුරු දෙනවා. භාගතුන් වහන්සේ මේ මහා ගෝපාලක සූත්‍රය දේශනා කරනවා. මේ මහා ගෝපාලක සූත්‍රය මේ ශාසනයෙහි පැවැත්ම පිණිස, අභිවෘද්ධිය පිණිස බොහෝ දෙව් මිනිසුන්ට වැඩ පිණිස, සැපය පිණිස පවතින ආකාරයකට යම් භික්ෂුවක් අනුගමනය කළ යුතු කාරණා පිළිබඳ සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා ඒකාදස හිබික්ඛවේ අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ අපබ්බෝ ගෝගණං පරිහරිතුං යනුවෙන් මේ අංග 11කින් යුක්ත වූ ගව පාලනය කරන්නා. ඒ ගව ගණයා පරිහරණය කිරීමට සුදුස්සෙක් නොයි. ඔහු නිසා ඒ ඒ ගව සමූහයාගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ ගව සමූහයාගෙන් පස්ගෝ රස නැමැති ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේ වැරදි විදිහට ගව ගණයා පරිහරණය කිරීමෙන් ඒ ගව සමූහයාට නොඑක් ලෙඩ රෝග ඇති වෙනවා. එළදෙනුන් කිර නිපදවීම අඩු වෙනවා. යනාදී වශයෙන් බොහෝ දොස් දක්වනවා ඒ පාලනය කරගන්න බැරි වෙනවා. මේ බුදුරජාන් වහන්සේ දඹදිව වැඩ ඉන්න කාලේ මේ ගව පාලනය එහෙම නැත්නම් ගවයන් පරිහරණය කිරීම සමන්ගේ ප්‍රයෝජනය සඳහා ඊටා දියුණු ලෙස කෙරලා තිබුණා. කොහොමද කියනවා නම් ඒ දවස්වල ගවයෝ ගණන් කරලා තියෙන්නේ ගණන් වශයෙන් නෙමෙයි ඉඩ ප්‍රමාණය හැටියට තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර යොදුනක් දිග පළලට ගවයෝ දුන්නා කියලා තමයි විශාකාව හැම විවාහ වෙන වෙලාවේ කොයිතරම් ගවයෝ දුන්නද කියලා කියන්නේ භූමි ප්‍රමාණය. ඒ කියන්නේ ගවයෝ ලක්ෂ ගණන් දීලා තියෙනවා. ඒ තරම් මහා පරිමාණයෙන් මේ ගව පාලනය සිද්ධ කරලා තියෙනවා. ඒ හින්දා අපි හිතනට වඩා ඉතා දියුණු ලෙස මේ දේවල් පිළිබඳව දැනගෙන ඉඳලා තියෙනවා මේ මිනිස්සු ඒ දවස්වල. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු 11ක් තියෙනවා නම් යම්කිසි ගව පාලකයෙකුට ඔහු සුදුස්සෙක් නෙමෙයි මේ දේ කරන්න. මොනවද? යම් ගොපල්ලෙක් රූපය දන්නේ නැත්තම් රූපය දන්නේ නැත් කෙනෙකුට රූපය දන්නේ නැහැ කියලා කියන්නේ මේ ගවයන් පිළිබඳ ගණන දන්නේ නැහැ. තමාගේ ගවය අඳුර ගන්න දන්නේ නැහැ. මේ මොන වර්ණයෙන් යුක්ත ගවයෝද තමා ගාව හිටියේ කියලා දන්නේ නැහැ. ගව ගණන පිළිබඳ දන්නේ නැහැ. ඒ හින්දා ගඟකින් එතර එනකොට කිඹුල්ලු කෑවද? එහෙම නැත්නම් අතරමං වුණාද? එහෙම නැත්නම් වනයේ තනකමින් ඉඳද්දී සිංහ ව්‍යාඝ්‍රන්ට අහු වුණාද? තමන්ගේ ගවයෝ සම්පූර්ණ ප්‍රමාණය ඉන්නවද කියලා ඔහුට හරියට වැටහීමක් නැහැ. ඉතින් ඒ නිසා ඔහු ඒ අංගයෙන් නුසුදුසුෙක් බවට පත් වෙනවා. න ලක්ෂණ කුසලෝ හෝති කියලා කියන්නේ ලක්ෂණය දන්නේ නැහැ. ගවයන්ගේ නොඑක් ලකුණු සලකුණු කොටලා තියෙනවා. ඒ ගවයන් අඳුර ගැනීම පිණිස. ඉතින් මේ ගවපාලකයා දන්නේ නැත්තම් මේ තම තමන්ගේ ගවය හඳුනා ගන්නවා. ඔහු දක්ෂයෙක් නෙමෙයි ගව පාලනය සඳහා. න ආසාටිකං සාටිතා හෝති. ඔහු මැසි විජුවට ඒ කියන්නේ ගවයන්ට තුවාලයක් හැදුනහම මැස්ස ඉහළ තියනවා. මැස්සන්ගේ විජුවට ඒ තුවාලය උඩ තියෙනවා. ඉතින් යම්කිසි උපකරණයක් භාවිතයෙන් මේ බැසි විජුවට අයින් කරන්නේ නැත්තම් ඒ මැසි ආසාදනය විපලත්වයට පැමිණලා ගවයාගේ උදරය දක්වා පණුව පැතිරෙනවා. ඒ පැතිරීමෙන් ඒ ගවයා ලෙඩ වෙනවා. එහෙම නැත්නම් එළදෙන ලෙඩ වෙනවා. එහෙම වුණාම කිරි නැතුව යනවා. ඒ හේතුවෙන් පසු පැටවුන්ට පවා ලෙඩ වෙන්න සිද්ධ වෙනවා. කිරි නොමැති වීම හේතුවෙන්. ඉතින් මෙන්න මේ ආකාරයට මැසි බිජුවට අයින් කරන්නේ නැහැ. ඒ ලක්ෂණය තියෙන ගොපල්ලෙක් සුදුසු වෙන්නේ නැහැ ගවගණයා පරිහරණය කරන්න. වනය වහන්නේ නැහැ. ඒ වනය වහන්නේ නැහැ කියන්නේ ඒ තුවාලයක් වුණාම යම්කිසි බේතක් තියලා ඒ වනය වැසිය යුතුයි. ඒ වනය වැසියේ නැත්තම් ඒ තවදුරටත් දියුණු බවට පත් වෙනවා. අනිත් කාරණය තමයි දුම් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ දවල් කාරේ වනේ පුරා හැසිරিলা ගඟකට විලකට බහලා පෑන් දීලා ඒ ගවගණයා නැවත ගාල් කරලා මැස්සෝ අධික කාලයක් නම් මදුරුව අධික කාලයක් නම් මේ උවදුරු වලින් ගවගණයා බේරීම සඳහා දුම් ඇල්ලිය යුතුයි කියලා ඒ දවස්වල මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. ඒ දේ කරන්නේ නැත්නම් ඔහුට තමන්ගේ ගව සමූහය රැකගන්න බෑ. මේ ලක්ෂණේ තියෙනවා නම් ඔහු සුදුස්සෙක් වෙන්නේ නෑ. තීර්ථය දන්නේ නැත්නම් ගඟට බහින තොට ගඟ හරහා යන තැන ගඟට බැසිය යුත්තේ කොතනින්ද ගඟ හරහා යා යුත්තේ කොතනින්ද කියලා දන්නේ නැත්තම් ඔහු සුදුස්සෙක් බවට පත් වෙන්නේ නැහැ මොකද සමහර තැනක ගැඹුරු වැලි සමහර තැනක ගල්පතුරු තියෙනවා වලවල් තියෙනවා මේ අනතුරු වලට ලක් වුණාම ඒ ගවයන්ට තුවාල වෙනවා ඊට අමතරව දරුණු කිඹුල්ලු ඉන්න තැන තියෙනවා ඒ නිසා පෑන් බොණ්ඩ ගවගණයා මෙතන හොඳයි එහෙම නැත්නම් ගඟහරා තරණය කරන්න මෙතන හොඳයි කියලා තීර්ථය දැනගෙන ඉන්න ඕනේ. ඒ ගඟහරා යෑමට සුදුසු ස්ථානය දන්නේ නැත්නම් ඒ ගවගණයා ඔහුට පරිහරණය කරන්න බෑ. න පීතං ඥානාති කියලා කියන්නේ කොතෙක් දෙනා පෑන් බිව්වද කොතෙක් දෙනා පෑන් බිව්වේ නැද්ද කියලා දන්නේ නැහැ. ශක්තිමත් ගවයෝ අනික් අයව තමන්ගේ අඟෙන් හෝ ඇඟෙන් හෝ ඈත් මෑත් කරලා ගැඹුරු දියට බහලා හොඳ ජලය බොනවා. ශක්තිමත් නැති ගවයෝ මඩ සහිත ජලය බොනවා. එහෙම නැත්නම් ජලය බොන්න ලැබෙන්නේම නැහැ. මේ අඥාන වූ ගොපලුතම දන්නේ නැත්නම් තමන්ගේ සියලු ගවයෝ පෑන් බිව්වද කියලා. පෑන් පානය කළාද කියලා. ටික වෙලාවකින් සියල්ලෝ පැංගුව කියලා හිතාගෙන නැවත ගව ගණයා ඒ තැනින් අහකට ගන්නවා. ඉතින් අර පැංගීපු නැති පිරිස ඒ කියන්නේ ගව සමූහයා ලෙඩ වෙනවා. ඒ නිසා දීපු බව දිව්වේ මොනවද දිව්වේ නැත්තේ මොනවද කවුද දිව්වේ කියලා දැනගෙන ඉන්න ඕනේ. න වීතිං ඥානාති කියලා කියන්නේ යන මාර්ගය දැනගෙන ඉන්න ඕනේ. මේ මාර්ගයේ ගියාම ඒ ගවයන්ට සුදුසුද? සිංහ විහාරයේ ඉන්නවද? යන আদি වශයෙන් යන මාර්ගය දැනගෙන ඉන්න ඕන. මොන මේ මාර්ගයෙන් ගියාම දවසින් භාගයක්ම යනවාද යන්න අවශ්‍ය ස්ථානයට. තන තියෙන ස්ථානයට යන්න දවසින් භාගයක්ම යනවාද? ඒ වගේ කාලය පාලනය කරගත හැකි පරිදි මාර්ගය දැනගත යුතුයි. යන මාර්ගය දන්නේ නැත්නම් යන්නේ කොහෙද දන්නේ නැහැ. ආපහු එන්නේ දන්නේ නැහැ. න ගෝචර කුසලෝ හෝති කියලා කියන්නේ සැරිසරිය යුතු භූමි ප්‍රදේශය දන්නේ නැහැ. ඒ කියන්නේ කරදර බහුල ප්‍රදේශෙත් සැරිසරනවා. මේ ප්‍රදේශය සුදුසුයි කියලා දන්නේ නැහැ. ඉතින් මේ කාරණේ මේ ගොපල්ලාගේ තියෙනවා නම් ඔහු ගවගණයා පරිහරණය කරන්න සුදුසු කෙනෙක් නොවන බවටපත් වෙනවා. අනවශේෂ දෝහි හෝති. ඒ කියන්නේ වසුපැටියන්ට ඉතුරු කරන්නේ නැතුව එළදෙනුන්ගෙන් කිරි දොවනවා නම් ඔහු සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. මොකද Tamanට ප්‍රයෝජනෙට ගත්තට අනුන් ගැනත් හිතන්න කියලා තියෙනවා. ඒ ගන්න පුද්ගලයා සහ ඒ පුද්ගලයාගෙන් යැපෙනා ගැනත් හිතන්න කියලා තියෙනවා. ඒ නිසා එළදෙනකින් යැපෙන වසුපැටියා ගැන සිතිය යුතුමයි. එහෙම නැත්නම් ගව සමූහයාගේ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ, දියුණුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඉතුරු නොකොට දොවන්න එපා කියලා කියනවා. ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි දුවන්න කියනවා. යම් ගෝපීත්‍රු ඒ කියන්නේ ගවයන්ට නායක ගවයෙක් ඉන්නවා වෘෂභෙක් ඉන්නවනම් යම් ගෝ පරිනායක ඒ ගවයන් පාලනය කරන යම් ගවයෙක් ඉන්නවනම් ඒ ප්‍රධාන ගවයන්ට අතිරේක පූජාවකින් පූජා කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මල් මාලා දාන්න කියලා තියෙනවා. විශේෂයෙන් සලකන්න කියලා තියෙනවා. විශේෂයෙන් ඔහු කන බොන දෑගේ පිළිබඳව බලන්න කියලා කියනවා. ඒ මොකද එහෙම කරාම ගවපාලකයාට අමතරව ඒ ගවගවණයාගේ ආරක්ෂාව ඒ ප්‍රධාන ගවයෝ බලා ගන්නවා. තමන්ගේ මේ ගව සමූහයා කියලා මමත්වයක් ඇතිලා ඒ ගව සමූහයා පාලනය පිළිබඳ ආරක්ෂා පිළිබඳ ඒ වෘෂභය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා ගෝපීත්‍රුන් නැත්නම් ගෝ පරිනායකයන් ඒ කියන්නේ ඒ බොහෝ ගවයන්ට ප්‍රධාන ස්ථානයේ ඉන්න වෘෂභයන්ට වෙනම සලකන්න අතිරේක පූජාවකින් පූජා කරන්න කියලා කියලා තියෙනවා. එහෙම කරන්නේ නැත්නම් මේ ගව පාලකයා ඒ ගවගණයා පරිහරණය කරන්න ඒ ගවගණයා දියුණුවටපත් කරන්න සුදුසු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ 11 සංගයෙන් යුක්ත වන ගව පාලකයා ගවගණයා පරිහරණය කරන්න සුදුසු වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ මේ ගව පාලකයෙක්ව උදාහරණයට අරගෙන භික්ෂුව පිළිබඳව නැවත ඒ ආදේශ කළ දේශනා කරනවා. ඒව මේව කෝ භික්කවේ ඒකාදශහි ධම්මේ සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ ඉමස්මින් ධම්මමිනේ උද්ධින් විරුල්හින් වේපුල්ලං ආපච්චිතෝ මෙන්න මේ ආකාරයට භික්ෂූනි මෙන්න මේ 11 ධර්මයන්ගෙන් සමන්විත භික්ෂුව අභව්‍යයි මේ ධර්ම විනයේ දියුණුව සලසන්න විපුල බව පැතිරීම නැත්නම් මනාකොට දියුණු වීම සහ ව්‍යාප්ත වීම ඇතිකරන්න ඔහු සුදුස්සෙක් නෙමෙයි මේ භික්ෂුව මේ කොළ සංගය තියෙනවා නම් කියලා බාගතුන් වහන්සේ මේ අභව්‍ය වූ භික්ෂුව ගැන විස්තර කරනවා කොහොමද මේ භික්ෂුව රූපය දන්නේ නැහැ න රූපඤ්ඤෝ හෝති. ඒ රූපය දන්නේ නැහැ කියලා කියන්නේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියන මහා භූත සතර උපාදාය රූපත් හරියට දන්නේ නැහැ. ඒ පිළිබඳව තමන්ගේ සිතින් සොයලා බලලා නැහැ අවබෝධ කරගෙන නැහැ. මේ රූපය පිළිබඳ ඥානය දියුණු කරගෙන නැහැ. කසීනයන් වඩලා නැහැ. අභ්‍යන්තර වූ රූපය දන්නේ නැහැ. බාහිර වූ රූපය දන්නේ නැහැ. ඒ රූපය පිළිබඳ ඥානයක් නැති කරගෙන නැහැ. ඒ නිසා ඔහු රූපය දන්නේ නැහැ කියනවා. න ලක්ෂණ කුසලෝ හෝති කියලා කියන්නේ ලක්ෂණය දන්නේ නැහැ. ලක්ෂණය පිළිබඳ දක්ෂයක් නෙමෙයි. කොහොමද ලක්ෂණයෙන් අඳුනගන්නේ? ලක්ෂණය බාල ලක්ෂණය සහ පඬිත ලක්ෂණය. යම් අකුසල කර්මයක් තියෙනවා නම් ඒ අකුසල කර්මය දන්නේ නැහැ. බාල බවට පවුනන කර්මය හරියට දන්නේ නැහැ. පඬිතෙක් බවට පත් කරන්නා වූ කර්මය කුසල කර්මය හරියට දන්නේ නැහැ. වැරද්ද නිවැරද්ද දන්නේ නැහැ. ඊට අමතරව මේ වැරද්ද ඊට කුඩා වැරද්දක්. නැත්තම් ගරු බව ලහු බව දන්නේ නැහැ. මේ වැරද්ද කුඩා වැරද්දක් මේ වැරද්ද ඊට විශාල වැරද්දක් යනුවෙන් වැරද්දේ මහත්ය දන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට කුසල කුසල පිළිබඳව ඥානයක් නැත්තම් මේ භික්ෂුව තමන්ගේ දියුණුව සලස ගන්න දන්නේ නැහැ. තමන්ව සකස ගන්න දන්නේ නැහැ. තමන්ට කර්මස්ථානය ලබා ගන්න හැටි දන්නේ නැහැ. තමන්ගේ සමතිදේශනාවන් දියුණු කර ගැනීම පිළිබඳව ඔහු දන්නේ නැහැ. ඒ නිසා ඔහු නිසා මේ ශාසනය දියුණු වෙන්නේ නැහැ. මොකද ඔහුගේ කෙලෙස් නැති වෙන්නේත් නැහැ. ඔහු ආශ්‍රය කරන යම් භික්ෂුවක් හෝ දායක දායිකාවක් ඉන්නවා නම් ඒ පිරිසේ කෙලෙස් අඩු වෙන්නේ නැහැ. අඩු වීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය දියුණුවට පැමිණෙන්නේ නැහැ. මේ විදිහේ දුර්වල ලක්ෂණයක් තියෙනවා නම් මොකක්ද? කුසලය සහ අකුසලය පිළිබඳ යථාභූත ඥානය නැහැ. හරියට අවබෝධයක් නැහැ. යම් භික්ෂුවක් මෙසි බිජුවට අරන් දාන්න නැත්තම් මොකද මේ මෙසි බිජුවට කියලා කියන මේ ශාසනය යම් උපන්නා වූ කාම විතරකයක් තියෙනවා නම් ඒ කාම විතර්කයේ ඉපදුන තැනම අයින් කරන්නේ නැත්නම් මොකක් හරි ආයුධයකින් ඒ විපුලත්වයට පැමිණලා Taman තුල පැතිරෙනවා. Taman ආක්‍රමණය කරනවා. අපි දන්නවනේ සබ්බාසෝ සූත්‍රයේ පන්නාණං කාම විතක්ඛානං නාදි වාසේති පජහති විනෝදති බ්‍යන්ති කරෝති අනභාවං ගමති කියලායි නොඑක් ආකාරවලින් මේ උපන්නා වූ කාම විතර්කය මේ ක්‍රම සහ විදිවලින් සහ පියවරයන් සහිතව ඉවත් කළ යුතු ආකාරය දේශනා කරනවා. ඉතින් අප්‍රමාදීව උපන්නා වූ කාම විතර්කය අතහරින්න නැත්නම් විහිංසා විතර්කය අතහරින්න නැත්නම් ව්‍යාපාද විතර්කය අතහරින්නේ නැත්නම් ඉවත් කරන්නේ නැත්නම් මැසි විජුවට අරන් දැම්මේ නෑ වගේම තමයි. ඉතින් මෙන්න මේ ලක්ෂණය දුර්වල ලක්ෂණයක් මේ ශාසනයෙහි දියුණු වෙන්න බැරි ශාසනය දියුණුව නැති කරන ඒ ශාසනය පරිහරණය කරන්න සුදුස්සෙක් නොවන ලක්ෂණයක් මැසි බිජුවට අරන් නොදැවීම. නැත්තම් උපන්නා වූ කාම විතර්කය, විහිංසා විතර්කය, ව්‍යාපාද විතර්කය ඉවත් නොකිරීම. යම් භික්ෂුවක් වනේ වහන් නැත්තම් මොකක්ද මේ ශාසනයේ වනේ කියලා කියන්නේ? මේ වන හයක් තියෙනවා. මේ වනහය වහලා තියන්න කියලා කියනවා නැත්නම් අනවශ්‍ය කරදර වලට පැටලෙන හින්දා. ඇහැ වහගන්න කියලා කියනවා. මොකද අනවශ්‍ය වූ රූපය දැක්කොත් බැලුවොත් අකුසලය සිත තුල හට ගන්නවා. අනවශ්‍ය වූ ශබ්දය ඇහුනොත් අහන්න පුරුදුනොත් අකුසලයේ ඇති වෙනක නවත්තන්න බෑ. ඒ නිසා මේ දොරවල් 6 වහන්න කියලා කියනවා. ඒ දොරවල් 6 ඉතා සිහියෙන් වහගෙන ඉන්න ඕනේ. ඉන්ද්‍රියේහි ගුත්තද්වාරෝ හෝහි කියන්නේ මේකයි. ඉන්ද්‍රිය පිළිබඳව සිහියෙන් සිටිය යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලය වර්ධනය කරගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඔහු මේ වණය වහලා නැහැ. යන උදාහරණයට තමයි ආදේශ කළා තියෙන්නේ. එහෙම වුණාම කලින් නොතිබිච්ච කෙලෙස් මතුවෙනවා. ඇති වෙලා තියෙන ක්ලේශයක් තියෙනවා නම් තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා ඔහුට මේ ශාසනයේ දියුණුවක් ලබන්න බෑ. ඔහු නිසා තව කෙනෙක් දියුණුවක් ලබන්නෙත් නෑ. යම් භික්ෂුවක් දුන් අල්ලන්නේ නැත්තම් ඔහුට දියුණු වෙන්න බෑ. මොකද්ද මේ දුන් අල්ලනවා කියලා කියන්නේ? දුන් අල්ලනවා කියලා කියන්නේ ධර්මයේ දේශනා කරනවා කියන එකට. ඒ මොකද? කාලෙන් කාලෙට පැවින වෝදුරු දුරු කරන්න දහම් ඔසුව වැනි ඔසුවක් නැහැ. ඒ හින්දා අර කාලෙන් කාලයට එන වසංගත සහ මෙසි මදුරු ඕදුරු නැති කරන්න ගවපාලක ගොපලුකම දුම් අල්ලනවා වගේ මේ නොයෙක් ලෙඩ රෝග වලට කෙලස් ලෙඩ රෝග වලට නොයෙක් වර්ගයේ බෙහෙත් මේ ධර්ම රත්නය තුල ඉතා හොඳින් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් ඒ ලෙඩ රෝග වලින් සුව වෙන්න අමාරුයි. ඒ නිසා දුන් අල්ලන්නේ නැත්නම් නැත්නම් ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් ඒ භික්ෂුවට මේ ශාසනය දියුණු කරන්නවත් මේ ශාසනය පරිහරණය කරන්නවත් සුසු කෙනෙක් නෙමෙයි දියුණු කරන්න බෑ තීර්ථය දැනගන්න ඕනේ ගඟට බහින්න ඕන තොට දැනගන්න ඕනේ නිවනට බහින්න ධර්මයට බැසගත යුතු තැන මොකද්ද නිවනට බැසගත යුතු තැන මොකක්ද මේ තැන සුදුසුයිද කියලා දැනගන්න ඕනේ කවුද මේ ශාසනයෙහි මේ තීර්ථය කියලා කියන්නේ යම් භික්ෂුවක් බෞසකද ත්‍රිපිටක ධරද ධර්මදර විනය ධර්ම ආතිකාදරද අන්න ඒ භික්ෂුව කරා කාලෙන් කාලයට එළඹිලා ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද මෙය වඩා මට පැහැදිලි කරලා දෙන්න කියලා ඒ භික්ෂුව අඳුර ගන්න ඕනේ ඒ මොකද ගඟට බහින්න නම් තොට දැන ගන්න ඕනේ වගේ විමුක්තියට බහගන්න විමුක්තියට බහින තොට දැනගන්න ඕනේ. ඒ තොටුපළ දැන ගැනීම තමයි මේ ශාසනයේ දියුණුවට හේතු වෙන්නේ. ඉතින් යම් භික්ෂුවක් දන්නේ නැත්නම් මොන භික්ෂුව ගාවටද එළඹිය යුත්තේ? ඒ භික්ෂුව ගිහිල්ලා අභිධර්මදරයෙක්ගෙන් ගිහිල්ලා අහනවලු "ඇවත මොකද්ද? විනය කැඩෙන්නේ කොහොමද? කැඩෙන්නේ නැත්තේ කොහොමද? කැපදේ අකපදේ මොනවද කියලා." එහෙම නැත්නම් විනයදරයෙක්ගෙන් ගිහිල්ලා අහනවලු නාම රූප පරිච්ඡේද වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ නුසුසුසු පුද්ගලයන් ගිහලා අහනවා. ඒ ඇහුවට ඒ පිළිබඳව දන්න පුද්ගලයන්ගෙන් නෙමෙයි අහන්නේ කියන එක එතන උදාහරණ දෙවල් තියෙන නැතුව. අභිධර්මතරේකට බෑ කියන එක නෙමෙයි. එතන කියලා තියෙන්නේ අට කතාවේ නුසුසුසු පුද්ගලයා ළඟට ගිහිල්ලා නුසුදුසු ප්‍රශ්න අහනවා. ඉදිරිපත් කරනවා. ඉතින් උත්තරේ ලැබෙන්නේ නැහැ. විසඳුමක් නැහැ. ඒ නිසා පහසුවෙන් බැසගත හැකි තොට අඳුර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේ ලක්ෂණේ තියෙනවා නම් ඒ භික්ෂුව සුසු කෙනෙක් නෙමෙයි. පීතං ඥානාති කියලා කියන්නේ දීපු දේ දන්නේ නැහැ. කියන්නේ මොකද්ද? භික්ෂුව සිහියෙන් නෙමෙයි බණ අහන්නේ. මොන ධර්ම කාරණේද කිව්වේ කියලා දන්නේ නැහැ. මොන ධර්ම කාරණේද Tamanට ඇහුනේ කියලා දන්නේ නැහැ. මොන ධර්ම කාරණේද තේරුනේ මොනවද තේරුන්නේ නැත්තේ? මොනවද අවබෝධ කරගත යුත්තේ? Tamanට අවබෝධ වෙලා නැති ප්‍රමාණය දන්නේ නැහැ. මේකින්ද බී කුලේ දන්නේ ඉතින් බීලා රහ දැන් නැත්තම් අනික් රටේ කියලා රසයක් කියන්න පුළුවන්ද? එහෙම කරන්නත් බෑ. ඉතින් බීලා රහ දැනගන්න ඕනේ. බී කුලේ දැනගන්න ඕනේ. මේ ශාසනයේ සමහර කෙනෙක් දීයෝ ඒවා පැවිදියෝ ඒවා නුනුවණින් අහනවා නම් සිහියෙන් නැතුව අවධානය යොමු කරන්නේ නැතුව අහනවා නම් ඔව් හිතන්න පුළුවන් මම මේ සූත්‍රයත් අහලා තියෙනවා. නමුත් මේ සූත්‍රය හු දන්නේ නැහැ. නමුත් ඔව් හිතන්න ඔව් දන්නවා කියලා. ඒකෙන් වෙන්නේ මොකද්ද? නැවතේ සූත්‍රය බලන්නෙත් නැහැ. ඒ සූත්‍රයෙන් ගත යුතු දෙයක් තියෙනවා නම් ඔහුට ලැබෙන්නෙත් නැහැ. යම් පුද්ගලයෙක් ඔහු ආශ්‍රය කරනවා නම් ඔහුටත් ඒ ආශ්‍රය කරන පුද්ගලයාටත් මේ පළමු පුද්ගලයාගෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද ඔහු දන්නේ නැතුවම දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. නමුත් මේ ධර්ම විනයේ තියෙන ආශ්චර්ය නම් මේ ධර්ම විනය හදාරන පුද්ගලයාටම තමයි Tamanට නොතේරෙන බව තේරෙනවා. අනිත් කෙනාට හිතෙන්නේ Tamanට තේරෙනවා කියලා. මම නම් හිතන විදිහට වැඩි වැඩියෙන් ඉගෙන ගන්න කෙනා කවමදාවත් කියන්නේ මම නම් ඔබ හොඳට දන්නවා කියලා. ඒ මොකද එහි සීමාවක් පරතරක් පේන්නේ නැති හින්දා හිතෙන්නෙම බොහෝ දේවල් දන්නේ නැහැ කියන එකම තමයි හිතෙන්නේ. ඒ නිසා ඔහුට දියුණුව කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු දියුණු වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඊට අමතරව වීතිය දන්නේ නැත්තම් මොකක්ද මේ වීතිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. යම් භික්ෂුවක් වීතිය දන්නේ නැහැ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැහැ කියන එකයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේහි ලෞකික පැත්තකුත් ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. මේ පිළිබඳව ප්‍රභේදයන් දන්නේ නැත්තම් සියුම්තන් දන්නේ නැත්තම් දන්නේ නැති මාර්ගයක ගමන් කරන්නේ කොහොමද? ඒ ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු නුසුදුසෙක් බවට පත් වෙනවා. ගෝචර කුසලෝ නොහෝති කියලා කියන්නේ හැසිරිය යුතු ප්‍රදේශය දන්නේ නැහැ. මේ ශාසනයේ හැසිරිය යුතු ප්‍රදේශය ඇදී හඳුන්වන්නේ සතර සතිපට්ඨානය. ඒ කියන්නේ සතර සතිපට්ඨානය ගැන ඔහුට අවබෝධයක් නැහැ. ඒ නිසා ඔහු නුසුදුසු ස්ථානයන්හි තමන්ගේ සිත හසුරවනවා. ඒ නිසා අන්‍ය ව්‍යසනයට පැමිණෙනවා. ඉතුරු කරන්නේ නැතුව දෝනවා නම් එයත් නුසුදුසු ලක්ෂණයක්. මොකක්ද මේ ඉතුරු කරන්නේ නැතුව දෝනවා කියලා කියන්නේ. යම් දායකේ ප්‍රත්‍ය පූජා කරනවා නම් ඒ සමහර සද්ධාධික දායකයෝ Taman ඉතුරු කරගන්නේ නැතුවම පූජා කරනවා. එතකොට ඒ භික්ෂුව දැනගත යුතුයි මේ පුද්ගලයාට මෙපමණයි තියෙන්නේ. මේ ශාසනයට මෙපමණ ප්‍රමාණයක් අවශ්‍යලා තිබුණත් මේ ඉන භික්ෂූන් ප්‍රමාණය අධික නිසා හෝ මොහුගෙන් මේ සියල්ල ගැනීමෙන් මොහු අස්ථාවර භාවයටපත් වෙනවා. ඒ නිසා ඔහුට ඉතුරු කරලා මේ ප්‍රමාණක් ප්‍රමාණවත් කියලා ඔහුට අවවාද කරලා ඒ ඉතුරු කරලා දවන්න කියනවා. මුතින් ඉතුරු කරලා ගන්න කියනවා. ඒ පුද්ගලයාගෙන් යැපෙන ආකාරයට පරිහරණය පිණිස. මෙයත් රතවිනීත සූත්‍රයේ හැම පත්‍යල්පේච්ඡතාවය යටතේ දේශනා කරලා තියෙනවා. සමහර දායකයෙක් නම් Tamanට ගොඩක් තියුණත් ඉතා පොඩ්ඩක් තමයි පූජා කරනවා කියන්නේ. ඉතින් ඒ දායකයා පොඩ්ඩක් පූජා කරාම ඒ පොඩ්ඩකින් සෑහීමකටපත් වෙන්නේ කියලා තියෙනවා. යන আদি වශයෙන් බොහෝ විස්තර රතවිනී සූත්‍ර අටුවාවේ තියෙනවා. මෙන්න මේ ආකාරයට ඉතුරු කරන්නේ නැතුව දවනවා නම් ඔවුන්ට ජීවිතය පවත්වන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ ශාසනයේ පැවැත්මට දායකයන්ගේ පැවැත්මත් බලපාන. ඒ නිසා මේ මේ ශාසනයේ දියුණුවට මේ භික්ෂුවගේ මේ ලක්ෂණය සුදුසු නෑ. කොළොස්සෙනි කාරණේ හැටියට තියෙන්නේ යම් තෙර භික්ෂුවක් ඉන්නවා නම් බොහෝ කල් පැවිදි වෙලා සංඝ පීතුන් වහන්සේලා සංඝ පරිනායකයන් වහන්සේලා ඔවුන්ට අතිරේක පූජාවකින් පූජා කළ යුතුයි. ඔවුන් හමු වෙහි හෝ නොහමුෙහි ඒ කියන්නේ ඔවුන් ඉදිරිපිට හෝ ඔවුන් නැති තැනදී මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම මේ සංඝ පීතුන් වහන්සේලා කෙරෙහි පැවැත්විය යුතුයි. ඔවුන්ට සිව්පසය ලැබෙන්නේ නැද්ද කියලා සොයා බැලිය යුතුයි. ඔවුන්ට විශේෂ පූජාවකින් පූජා කළ යුතුයි. මෙන්න මේ ආකාරයට සංඝ පීතුන් වහන්සේලාට අතිශයින් උසස් වූ ගෞරවයක් දක්වීමෙන් ඒ සංඝ පීඨුන් වහන්සේලාගේ මෛත්‍රී සාගත සිතුවිලි අනික් භික්ෂුන්ට ලැබෙනවා. එතකොට ඒ පීඨුන් වහන්සේලා මේ මගේ මේ අතේ භික්ෂුන් මොනෑම ආකාරයකින් හෝ දියුණු විය යුතුද කියලා හිතලා බලලා මෛත්‍රී සාගත ලෙස හිතලා ඔවුන්ගේ දියුණුව සලසන විදිහේ කර්ම කරනවා. ඒ උදව්ව ඒ උපකාරය මේ සංඝ පීතුන් වහන්සේලාගේ උපකාරය නවක භික්ෂූන්ට ඊටාම් වැදගත් වෙනුවේ හඳුන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ආකාරය ගැන සඳහන් කරන විටත් සංඝ පීතුන් වහන්සේලාගේ පාදයේ ස්පර්ශ කරලා වඳින්න කියලා කියලා තියෙන්නේ. ඒ පාදයේ ස්පර්ශ කිරීමේදී මෛත්‍රී සාගත සිතුවිලි ඇතිවීමේ ප්‍රවණතාව වැඩි. ඒ නිසා මේ මෛත්‍රී සාගත සිතුවිල්ල නවක භික්ෂූන්ගේ දියුණුව උදෙසා බොහෝ උපකාරී වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ දෙයක් කරන්නේ නැත්නම් යම් භික්ෂුවක් වැඩිමහලු භික්ෂූන්ට සංඝ පීඨුන් වහන්සේලාට අතිරේක පූජාවකින් පූජා කරන්නේ නැත්නම් මේ ශාසනයේ දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අංග 11කින් යුක්ත වූ භික්ෂුව මේ ශාසනය දියුණු කරන්නවත් ශාසනය පරිහරණය කරන්නවත් සුසු පුද්ගලෙක් නෙමෙයි. යම් ගොපල්ලෙක් ඉන්නවා නම් මේ සුරුසු අංග 11 තියෙන. ඒ කියන්නේ ඔහු රූපය දන්නවා. ඒ ගවගණයා පිළිබඳව ගණන දන්නවා. සුදු ගවයෝ මෙච්චරක් ඉන්නවා, දුඹුරු ගවයෝ මෙච්චරක් ඉන්නවා යන ආදි වශයෙන් කැලල් සහිත ගවයෝ මෙච්චර ඉන්නවා කියලා. ඒ වගේ ගවයෝ පිළිබඳව ගණන සහ ලක්ෂණය දන්නවා. ඒ ගවගණයා පිළිබඳව සලකුණු මෙවැනි ලකුණු කීප වූ ගවයෝ මෙහෙම ඉන්නවා. මට අයිති ගවයන්ගේ මෙවැනි ලකුණක් තියෙනවා මෙවැනි ලකුණක් තියෙනවා කියලා ඒ ගවයන්ගේ සිරුරේ සමේ ඇඳලා තියෙන සලකුණු සහ ඔවුන්ගේ වර්ණය යනාදී මේ සියල්ල ගවගණය පිළිබඳ අවබෝධයක් තියෙනවා මේ දෙකට කියන්නේ රූපංයෝ හෝති ලක්කන කුසලෝ හෝති කියලා ආශාටිකං සාටිතා හෝති කියලා කියන්නේ මෙසි විජුවට අරන් දානවා සොයලා බලලා මොන ගවයාගේද මැසි බිජුවර තියෙන සමහර ගවයන්ගේ කුරේ ගාව මැසි බිජුවර තියෙනවා. සමහර ගවයන්ගේ ඇඟේ සමහර තැන්වල තියෙන තුවාල වල මැසි බිජුවට දානවා. ඉතින් ඒවා අරන් දමන්න ඕනේ. ඒ ඒ කාලේදී. එහෙම නැත්තම් ඒවා ඒ මැසි බිජුවට විපලත්වයට පැමිණීමෙන් ඔවුන් රෝගාතුර වෙනවා. වනයේ වහනවා. යම් තුවාලයක් තියෙනවා නම් බෙහෙත් හෝ තබල ඒ වහලා දානවා. අනවශ්‍ය දෙයක් ඇතුළු නොවීම පිණිස. අනර්ථකාරී දෙයක් ඇතුළු නොවීම පිණිස. දුම් අල්ලනවා. දුම් අල්ලනවා කියලා කියන්නේ නොයෙක් මැසි මදුරු ඕදුරු එහෙම නැත්නම් ඒ කාලගුණයේ තියෙන අපහසුකම් නැති වෙන්න දුම් අල්ලනවා. තීර්ථය දන්නවා. ඒ කියන්නේ බහින තොටුපළ දන්නවා. ඒ නිසා ඔහුගේ තීරණයක් නිසා වැරදි තීරණයක් නිසා කවදාක්වත් ඒ බහැපු තනක් නිසා එතනින් කරදරයක් වෙන්නේ නැහැ. පීතං ඥානාති කියලා කියන්නේ බීපු අය නොබීපු අය දන්නවා. ඒ නිසා ශක්තිමත් ද්‍රව්‍යෝ දීලා පැන් බීලා ඉවරුනාට පස්සේ ඒ ශක්තිමත් ද්‍රව්‍යයන් අයින් කරලා අනිකුත් වහු පැටියන්ව දුර්වලයන්ව මහල්ලන්ව ඒ පැන් බීම පිණිස යොදවන. ඒ නිසා ඔවුනුත් වැඩිවීමටපත් වෙනවා. රෝගාතුර වීම නවතිනවා. වීතිං ඥානාති යායුතු මාර්ගය දන්නවා. ඒ මාර්ගය පිළිබඳ හොඳ නරක දන්නවා. යාහැකි ආකාරය යන්න ගත වෙන කාලය දන්නවා. ගෝචර කුසලෝ හෝති හැසිරිය යුතු ප්‍රදේශය දන්නවා. ඒ කියන්නේ දවස් 5කට කලින් යම් තැනක හැසිරුණා නම් ඒ තැන නැවත හැසිරෙන්න සුදුසු නෑ. මොකද බොහෝ ගව ගැන හැසිරුණාම ඒ තියෙන කැයිතු බීතු දේවල් ඔක්කොම ඉවර වෙනවා. හැසිරිය යුතු ස්ථානය කියලා කියන්නේ සිංහ ව්‍යාග්‍රාදීන්ගෙන් වෙන උදුරු විතරක් නෙමෙයි. ළඟදී ගියාද? එහෙම නැත්නම් ළඟදී වෙන කෙනෙක් අර එහෙට ගියාද කියලා අඳුරගෙන තියෙන්න ඕනේ ගව ගණයාව එතෙන්ට අරන් යන්න. ඉතුරු කරලා දෝනවා. බහුපැතියන්ට ඉතුරු කරලා කිරි දොවන්නේ. යම් ගෝපීත්‍රු ගෝපරිනායකෙක් ඉන්නවනම් ගවයන් පාලනය කරන්නා වූ ගවයන්ට පීතෘ ස්ථානයේ සිටින්නා වූ යම් වෘෂභේ වෘෂභේ නිසභේක් ඉන්නවා නම් යනාදි වශයෙන් හඳුනලා තියෙනවා මේ ගවයන්ගේ ඉහළ ස්ථාන නිසබ වෘෂභ උසබ යනමින් හඳුන්වලා තියෙනවා මේ යම් උසබෙක් ඉන්නවා නම් අන්න ඒ ප්‍රධාන ගවයන්ට ඒ පාලනය කරන ගවයන්ට අතිරේක පූජාවකින් පූජා කරනවා ඔවුන්ගේ අංගවලට විශේෂ රත්තරන් වලින් රිදී වලින් කොපු දානවලු ඉතින් මල් මාලා පළඳවනවලු විශේෂ ස්ථානයක් ඔවුන්ට ලැබුම් ගන්න දෙනවලු යනාදි වශයෙන් ඔවුන්ට විශේෂ සැලකීමක් දැක්වීම තුළින් ඔවුන්ගේ ආදරය කරුණාව ඒ ගොපළුතමට ලැබෙනවා. ඒ නිසා අමතර උදව්වක් ලැබෙනවා. ගල්ගණයා ආරක්ෂා කිරීම පිළිබඳව. ඉතින් ඒ ගෝපීත්වුන් සමහරලාට පැටව ගැන හොයලා බලනවා. දුර්වලයන් ගැන හොයලා බලනවා යනාදී වශයෙන්. එහෙම නුවණ තියෙන ගවයෝ ගැන සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට 11 සංඝයකින් යුක්ත නම් මේ ගොපලුතෙම ගවගණයා පරිහරණය කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ ගවගණයා දියුණුවට පත් කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට යම්කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහේ 11 අංගයකින් යුක්ත නම් මොනවද? රූපං හෝති. රූපේ දැනගන්න ඕනේ. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වශයෙන් රූප දැනගන්නත් ඕනේ. මේ රූප උපදින හේතු හතරක් තියෙනවා. මේ රූප උපදින හේතු හතරෙන් සමහර රූප තියෙනවා එක හේතුවකින් අටගන්නේ. රූප හේතු හතරක් තියෙනවා. ආහාරය, ඍතුව, චිත්තය, කර්මය කියලා. කම්ම, චිත්ත, ඍතු, ආහාර කියලා හේතු හතරක් තියෙනවා රූප ඇති වෙන්න. සමහර රූප ඇති වෙන්න එකම හේතුවක්වත් ඕනේ නැහැ. සමහර රූප ඇති වෙන්න එක හේතුවක් ඕනේ. සමහර රූප රූප හේතු දෙකකින් ඇති වෙනවා. සමහර ඒවා හේතු තුනකින් ඇති වෙනවා. සමහර ඒවා හේතු හතරෙන්ම ඇති වෙනවා. මේ පිළිබඳව දැනගන්න ඕනේ. සමහර රූප කියලා කියන්නේ කර්මයෙන් හටගන්න රූප තියෙනවා. කර්මයෙන් විතරක් හටගන්න රූප. ඒ කියන්නේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, જીව ප්‍රසාදය, කාය ප්‍රසාදය, හෘද වස්තු රූපය, ජීවිතේන්ද්‍රය, ස්ත්‍රී භාවය, පුරුෂ භාවය කියන රූප මේ කර්ම හේතුවෙන් හටගන්නවා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන රූප දෙක සිත කියන හේතුවෙන් හටගන්නේ. චිත්ත හේතුවෙන් හටගන්නේ. ඉතින් මේවා විස්තර වශයෙන් කතා කරනවා නම් දවස් ගානක් මම නම් හිතන්නේ මේ ප්‍රභේද ගොඩක් තියෙනවා අභිධර්මයේ තියෙන්නේ. රූප කාණ්ඩ මේ රූප පිළිබඳව සංඝා වෙන තැන්වල තියෙන්නේ. ඊට අමතරව ශබ්ද රූපය තියෙනවා. මේ ශබ්ද රූපය ඍතුණු සහ චිත්තයෙන් දෙකෙන් හටගන්නවා. මොකද ශබ්දය කියන එක එළිය නිකුත් හට ගන්න දෙයක් ඍතුයෙන් හට ගන්නවා ඉතින් මේ හේතු දෙකකින් හට ගන්න රූප තියෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප චිත්ත ඍතු ආහාර කියන හේතු තුනෙන්ම හට ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ කියන හේතු හේතු හතරෙන් හට ගන්නවා උපචේ සම්පති ජරතා අනිත්‍යතා කියන රූප එකම හේතුවක්වත් නැතුව හට ගන්නවා එකම හේතුවකින්වත් නෙමෙයි හට ගන්නවා යනාදී වශයෙන් රූපය පිළිබඳ දැනගන්න ඕනේ. ඒ රූපය පිළිබඳ දැනගෙන රූපය පිළිබඳ කෙලවරට දැනගත්ත කියලා කියන්නේ කසින වඩලා තමන්ගේ අභ්‍යන්තර කෙස්ලොම් ආදී පිළිබඳව කසිනෙනුත් බාහිර පටවියාපෝ තේජෝ වායෝ සා නීලපීත ලෝහිත ඕදාත්යන් වශයෙන් කසිනෙනුත් වඩලා රූපය පිළිබඳ කෙලවරකට දැනගන්න ක්‍රමයකුත් තියෙනවා. ඉන්පසුව විදර්ශනා ඥානය දක්වා නාම රූප පරිච්ඡේද ඥානය ආදී වශයෙන් ඒ රූපය දැනගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ භික්ෂුවක් රූපය දැනගන්න ඕන හරියට. ඒ භික්ෂුව හරියට රූපය දන්නවා නම් ඔහු දිනු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔහු දිනුවට පැමිණෙනවා. ඔහු ආශ්‍රය කරන යම් පුද්ගලෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ඒ පුද්ගලයා දිනුවට පැමිණෙනවා. ඔහුට යම් ප්‍රත්‍යදානයක් දෙන පුද්ගලයෙක් ඉන්නවා නම් දායක දායිකාව ඉන්නවා නම් ඔවුන්ටද මහත්ඵල මහානිසංසය. මෙන්න මේ ආකාරයට යම් භික්ෂුවක් ඔහුගෙන් යමක් දැනගන්න පැමිණෙනවා නම් ඔවුන්ද තමන්ගේ සැක දුරු කරගන්නවා. යනාදී වශයෙන් මේ ශාසනය මහත් බවට විපුල බවට පත් වෙන්න මේ භික්ෂුවගේ මේ පළවෙනි ලක්ෂණය බොහෝ සෙයින් උපකාරී වෙනවා. දෙවෙනි කාරණේ හැටියට ලක්ෂණ කුසලෝ හෝති. ලක්ෂණය දැනගන්න ඕනේ, බාල ලක්ෂණය දැනගන්න ඕනේ, පඬිත ලක්ෂණය දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කුසලයේ අකුසලයේ පිළිබඳ වරද නිවැරදි පිළිබඳව අඳුන ගැනීම තුලින් අනුන්ට අවවාද දීම තමන් නිවැරදි පිළිහිටීම මේ වෙලාවේ සුදුසුම පුණ්‍ය කර්මය මොකද්ද සුදුසුම කළ යුතු දේ මොකද්ද කියලා මොකද දස පුණ්‍ය ක්‍රියාවක් තියෙනවා පුණ්‍ය ක්‍රියා 10ක පාර කරන්න බෑ ඉතින් මේ වෙලාවේ මවිසින් කළ යුතු මොකද්ද කියලා හොයාගන්න වැරදි නිවැරදි සුදුසු නොසුදුසු ආර්ය භාවයට පමුණවන කර්ම මොනවද? පමුණවන්නේ නැති කර්ම මොනවද? කෙලෙස් නැති වෙන කර්ම මොනවද? කෙලෙස් නැති වෙන්නේ නැති කර්ම මොනවද? යනාදී වශයෙන් බොහෝ සියුම් ලෙස මේ ලක්ෂණය දැනගත යුතුයි. ඒ නිසා මේ භික්ෂුවගේ දෙවෙනි ලක්ෂණය ශාසනීය විපුල බවට මහත් බවට ඊටාම හොඳින් උපකාරී වෙනවා. මෙසි විජුවට ඉවත් කිරීම ආසාටිකං සාටතා හොති. යනුවෙන් හඳුන්වන උපන්නා වූ කාම විතර්කය නොඉවසිය යුතුය. නාභිවාසේති. පජහති ඉවත් කළ යුතුය. විනෝදිති දුරු කළ යුතුය. ව්‍යන්ති කරෝති විනාශ කළ යුතුය. අනභාවං ගමති නැවත නූපදින ආකාරයකට පත් කළ යුතුය. යනුවෙන් දේශනා කළා කියලා. ඉතින් උපන්නා වූ කාම විතර්කය වැඩි වෙලාවක් Tamanගේ අනසක වතුරවල දුන්නොත් මේ කාම විතර්කයට තමන් යටත් කරගන්නවා. ඉතින් එහෙම වෙලාට තමයි මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඒ පව යම්සේ අකුසලේ මාව යට කරගෙන ගියාද පව යට කරගෙන ගියාද ඒ නිසා මට මේ දේ වුණා කියලා ඇවිල්ලා සමාව ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. මොකද ඔවුන්ට තේරෙනවා මේ පව කියන එක තමන් තුළ ඇති වුණාම මේ පෞකාර සිතුවිල්ල ඇති වුණාම ඒ සිතුවිල්ල තමන්ව පාලනය කරන්න පටන් ගන්නවා. මොකද අපි හැමදාම අනුන් යටතේ පාලනය වෙන පුද්ගලයෝ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපේ ප්‍රධාන පාලකයා ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ. තණ්හාවේ දාසයෝ අපි. තණ්හාව තමයි අපිව පාලනය කරන්නේ. අපි කොහේ හරි හැරලා බැලුවත් තණ්හාව නිසා තමයි හැරලා බලන්නේ. කොහේ හරි ඉඳගත්තත් හිටගත්තත් අතක් පිස්සුවත් තණ්හාවෙන් තමයි මේ ක්‍රියා කරන්නේ ඇත්තටම. ඉතින් අපිව කොහේරි යවනවා නම් ඒ තණ්හාව. අපි මොන හරි කනවා නම් බොනවා නම් කතා කරනවා නම් තණ්හාවෙන් තමයි කතා කරන්නේ. තණ්හාව අපිව හොඳට පාලනය කරනවා. ඒක නිසා මේ බුජිස්ස කියලා වෙනම ආර්යකාන්ත සීලයේ අනිසංශයක් කියලා කියනවා. යම් සීලයක් අඛණ්ඩ දාචිත්‍රද අසබලද අකම්මාසද කියන්නේ සිදුරු නො වූ කෙලවරින් නොකඩුණු මැද සිදුරු නැති තනින්තන් කලල් නැති සීල કૃષ્ණා දාසත්වයෙන් මුදන්න තරම් සමර්ථයි සුදුසුයි ඒ නිසා තමන් තුළ ආර්යකාන්ත සීලය ඇති කරගත යුතුයි ඉතින් මේ දාසත්වයට අපි අහුවෙන්නේ මොකද මේ දාසත්වය ඇති වෙලා තියෙන්නේ මොකද අපි ඉපදෙන අකුසල සිතුවිල්ලට ඉඩ දෙනවා නිදහසේ තමන් තුළ හැසිරෙන්න ඉඩ දෙනවා ඒ ඉඩ දුන්නාම දන්නේම නැතුව අපි පාලනය වෙලා තියෙන්නේ ඒ සිතුවිල්ලෙන්මයි. ඒ යම් මොහොතක් තුල අකුසල සිතුවිලි පහළ වෙනවද? ඒ කාලය ඇතුළත තමන් ක්‍රියා කරලා තියෙන්නේ අකුසල සිතුවිල්ලට ඕන විදියට. ඒ හින්දා මේ කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ විහිංසා විතර්කය උපන්නා වූ මොහොතේම ඉවත් කළ යුතුයි. ඉතින් ඒක කයුතු කාරණේ නම් ඒක කරන ක්‍රමේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ බොහෝ සූත්‍රවල දේශනා වෙලා තියෙනවා. වනය වැසිය යුතුයි. ඒ කියන්නේ යම් රූපයක් දැකීමෙන් අකුසලය ඇති වෙනවා නම් යම් ශබ්දයක් ඇසීමෙන් අකුසලය ඇති වෙනවා නම් ඒ රූපේ නොදක සිටීමෙන් අපිට ඒ අකුසල ඇතිවීමට හේතුව නැති කිරීමෙන් ඉද නොදීමේ ඉද නොදීමේ බොහෝ සෙයින් සහනයටපත් වෙන්න පුළුවන්. මොකද අකුසල් අපි තුල ඇති වෙන්නේ නැත්නම් අපිට ලොකු සහනයක් ඇති වෙනවා. ඉතින් අපි මොකටද නිකන් ගිහිල්ලා කරදරේ වැටෙන්නේ. ඒ නිසා ඇහැ වහගන්න කියනවා යම්කිසි ප්‍රමාණයකට අවශ්‍ය දේට විතරක් ඒක යොදවගෙන අනවශ්‍ය දේවල් බලන්නේ නැති වෙන. දැන් අපි පාරක් අයිනට වෙලා එන එන මිනිස්යාගේ මූණ දිහා බල බල හිටියොත් එම විවිධ වර්ගයේ මිනිස්සු වෙනවා. මේ මිනිස්සු දිහා බලන් ඉඳීමෙන් අපිට ක්ලේශයන් නිසා කුසල් නම් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් සක්මන් කිරීමේදී හෝ පෞද්ගලික වෙනීමේදී Tamanට අවස්තරන් යම්කිසි මේ අඩි 10ක් 12ක් මේ දුර බිම බලාගෙන ඉන්න කියලා තියෙනවා. අනවශ්‍ය දේවල් සිද්ධ වෙන්නේ නැති දකින්නේ නැති වෙන්න. මෙහෙම හිටියාම අනතුරකට වාජනය වෙන්නෙත් නැහැ. මොකද බලන්නේ නැතුව ඉන්නවත් නෙමෙයි. අනවශ්‍ය දේවල් බලන්නේ. ඒ නිසා මේ විදිහට මේ ඇහ කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් හය අපි සිහියෙන් වහගන්න ඕනේ. ගුත්තද්වාර කියන එක. ඉතින් මෙන්න මේ භික්ෂුව හතරවෙනි වනය වැසීම කියන ඉන්ද්‍රිය සංවරය කියන ලක්ෂණයෙන් හෙවි. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ මේ මේ ශාසනයෙහි දියුණුව ලැබීමටත් පැතිරීම ඇති කිරීමටත් හේතුවක් වෙනවා. පාලනය කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙනවා මේ ශාසනය. යම් භික්ෂුවක් දුන් අල්ලනවා නම් යම් භික්ෂුවක් ධර්මයේ දේශනා කරනවා නම් බොහෝ දෙනෙකුට සතක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඔහුගේ ඒ ගුණේ පැතිරීමෙන් ඔහුට සිව්පසේ පහසුවෙන් උපදිනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඔහුට මේ ශාසනයේ තමන්ගේ ප්‍රතිපදාව નિરાයාසයෙන් කරගෙන යන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද නැත්තම් ප්‍රත්‍යපහසුකම් නැත්තම් බඩගිනිලාට ආහාරයට යමක් නැත්තම් සිහිය පවත්වන්න අමාරුයි. දිගච්ඡාපරමා රෝග කියලා කියලා තියෙනවා. මේ රෝගයන්ගෙන් තියෙන ලොකුම රෝගය තමයි බඩගිනි. ඒක කොච්චර වේද දුවත් ඉවර වෙන්නේ නැහැ. හැමදාම වේද බොන්න ඕන ලෙඩක්. ඒ වගේ කොයිතරම් හිත දියුණු කරලා තිබ්බත් බඩගින්න ඇති වුණොත් එහෙම රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන්න බොහොම අමාරුයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ගතපච්ඡාගත වත පුරන භික්ෂුවකට පවා ඒ ගතපච්ඡාගත වත පුරන්න එකට බාධාවක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කමඨාන ගෙනියමින් පිනිසිකා වඩිනවා ගමේදි සිහියෙන් ඉන්නවා. නැවත එනකොටත් කමඨාන අරගෙන ඉන්නේ සිහියෙන් කමඨාන අරගෙන ගිහිල්ලා එනවා කියන එක ගතපච්ඡාගත වත කියලා. නමුත් යම්කිසි භික්ෂුවට තේජෝ ධාතුව අඟ තුල අධික වීමෙන් අඟ තුල දැවිලි හට ගැනීමෙන් සිහිය නැති වෙන්න පුළුවන්. ඒ භික්ෂුවට ගමට ගිහිල්ලා ඇඳ උගුරක් බිව්වට පස්සේ උගුරු දෙක තුනක් බොනකොටලු සිහියේ ඉන්නේ. එතන ඉඳලලු කමටහන වඩන්න පටන් ගන්නවා. මොකද එතකන් ශරීර දුබලතාවය නිසා සිහිය පවත්වන්න දුෂ්කරතාවයක් තියෙනවා. ඒ හින්දා මේ ප්‍රත්‍ය කියන එකත් පහසෙන් ලැබෙන්න ඕනේ. ඒක අපහසු. ඇලෙන්නේ නැති එක වෙනම කතාවක්. ඇලීම සුදුසු නෑ. නමුත් පහසෙන් ලැබිය යුතුයි. මෙන්න මේ කාරණයටත් මේ ධර්ම දේශනාව උපකාර වෙනවා කියලා මත්ත කතාවේ සඳහන් වෙනවා. හයවෙනි කාරණය තමයි තීර්ථය දැනගන්න ඕන, තොටුපොළ දැනගන්න ඕන. භෞෂිත වූ ආගමෙහි කෙලවරට පැමිණි ආගතාගම ධම්මදර විනයදර මාතිකාදර යම් භික්ෂුවක් ඉන්නවනම් ඒ භික්ෂුව කරා එළඹ කලින් කල ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද මෙහි මෙහි විස්තරය කුමක්ද යනුවෙන් ප්‍රශ්න ඇසීමෙන් ඒ භික්ෂුන් වහන්සේලා තමන්ට නොපෙනී තිබුණ දෙයක් මතු කරලා පෙන්නනවා. වැටහිලා තිබ්බ දෙයක් වඩා විපුල ලෙස වැටහීම පිණිස ධර්ම කරුණු පෙන්නනවා. සැක තියෙන තැනක් තියෙනවා නම් ඒ තැන දුරු කරනවා. මෙවැනි ආනිසංශ ගොඩක් ලැබෙනවා මෙන්න මේ තීරිතය දැනගැනීම. ඒ කියන්නේ පුතුඵල දැනගැනීම. නිවන්ට බැසගත හැකි තන නැත්නම් ධර්ම ධර්මයට බැසගත හැකි තන දැනගන්න ඕනේ. පීතං ඥානාති. දීපුදේ දන්නවා. දීපුදේ රහ දැනගන්නවා. යම් පුද්ගලයෙක් නැත්නම් යම් භික්ෂුන් වහන්සේ ළමක් සිහියෙන් බණ අහනවා නම් ගෞරවයෙන් කන්‍යුම් කරලා බණ අහනවා නම් ඒ ධර්ම කාරණා අවබෝධයෙන්ද හේතු වෙනවා. එතකොට ඒ ධර්ම කාරණා අවබෝධ වීමෙන් අර්ථය හා ධර්මයේ වැටහීමෙන් තරුණ වූ ප්‍රමෝදය හට ගන්නවා. ඒ ප්‍රමෝදය හට ගැනීමෙන් ප්‍රීතිය හට ගන්නවා. ඒ ප්‍රීතිය හට ගැනීමෙන් පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධ කායෝ සුඛං වේදේති කියලා කියන්නේ. ඊට පස්සේ ඒ සහල් බව නිසා සැපේ විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියන්නේ සැපේ නිසා සිත සමාධිගත වෙනවා. මෙන්න මේ විමුක්තිය ලැබෙන ක්‍රමයක් බවට පත් වෙනවා මේ ධර්මය ඇසීම. මේ සිහියෙන් ධර්මය ඇසීමෙන් තමයි Tamanට තේරෙන්නේ නැත්තේ මොනවද මේවා ගැන වැඩි තව දැනගන්න ඕනේද? Tamanට තේරුනේ මොනවද? මේ තේරුම් දේවල් වල ඊටා විදර්ශනා ඥාන වලින් විනෝද දැකිය යුතු යමක් තියෙනවද කියලා හිතලා බලලා ඒ පිළිබඳව හිත දියුණු කරගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් බණහන කෙනාට විතරයි. මොකද යම් ධර්ම දේශනාවක් ඇහුවහම ප්‍රගුණ කළ යුතු ආකාරයක් කියනවා. සෝත අහන්න ඕනේ දත මතක තියාගන්න ඕනේ වචසා ಪರಿචිත. වචනෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ කියන්න මේ පාළිය. මනසානුපෙක්ඛිත කියලා කියන්නේ මනසට වචනෙන් වචනේ අරගෙන තේරුම් හොයන්න ඕනේ. ditthiya suppati vidda කියලා කියන්නේ විදර්ශනා ඥානවලින් විනිවිද දකින්න ඕනේ. ඒ ධර්ම කාරණාව විනිවිද දකින්න ඕනේ. ඒ තරම් හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අවබෝධය ලැබෙන්නේ සිහියෙන් බණහන කෙනාට. එහෙම නැත්නම් ඒක ක්‍රමයක් තියෙනවා. කර්මස්ථානය කිනුත් ඒක දැනගන්න පුළුවන්. මංචයුක්තාසන සූත්‍රයේ ක්‍රම පහක්ම කියලා තියෙන මේ දේ දැනගන්න. හතරක්ම ධර්මයේ සම්බන්ධයි. පස්වෙනි එක කර්මස්ථානයේ සම්බන්ධයි. විමුක්තායතන සූත්‍රය කියලා කිව්වේ අංගුත්තර පංච නිපාතේ විමුක්තන පංච විමුක්තායතන සූත්‍රය. මෙන්න මේ ආකාරයට දීපු දේ රහ දැනගන්න කියලා කියනවා. වීතිය දැනගන්න කියලා තියෙනවා. ආරෂ්ඨාංක මාර්ගය දැනගන්න කියලා තියෙනවා. ඒ ආරෂ්ඨාංක මාර්ගය පිළිබඳව බොහෝ දේ දැනගන්න තියෙනවා. ඒ වීතිය දැනගන්න කෙනා ඒ වීතියෙහි පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ගෝචර කුසලෝ හෝති කියලා කියන්නේ හැසිරිය යුතු ප්‍රදේශය අඳුරගන්න කියලා කියනවා. දැනගන්න කියලා කියනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානය හදාරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ ගෝචර කුසලෝ හෝති දක්ෂයෙක් වෙන්න ඒ හැසිරීම පිළිබඳ දක්ෂයෙක් වෙන්න ඕනේ දැනගෙන විතරකුත් මදි ඒ හැසිරිලා ඒ හැසිරීම පිළිබඳ දක්ෂභාවයක් ඇති කරගත යුතුයි ඉතුරු කරලා ගවන්න ඕනේ ප්‍රත්‍යදායකයන්ට ඉතුරු නොවන පරිදි ප්‍රත්‍ය බාර ගැනීම නොකළ යුතුයි ප්‍රත්‍ය බාර ගැනීම නොකළ යුතුයි ඉතුරු කරලා තමයි ප්‍රත්‍ය බාර ගන්න ඕනේ. එහෙම නැත්නම් සමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරයි. යම් භික්ෂුවක් චිර රාතක් ඒ කියන්නේ බොහෝ කල පැවිදි වෙලා ඉන්නවද? චිර පබ්බජිතද? සංඝ පීත්‍රෝද සංඝ පරිනායකද? සංඝයාට පීත්‍රුන් වහන්සේ කෙනෙක් බඳුද? සංඝයා පාලනය කරන්නට සුදුසු භික්ෂුන් ඉන්නවද? ඒ භික්ෂුන් අතිරේක පූජාවකින් පූජා කරන්න ඕනේ. විශේෂ ගෞරව දක්වන්න ඕනේ. විශේෂ පූජා කරන්න ඕන. අන්න එහෙම වුණාම ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඒ භික්ෂුන් වහන්සේලා හමු වෙහි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මෛත්‍රී සහගතව පැවැත්විය යුතුයි. නොහමු වේදි. ඒ කියන්නේ හම්බෙලා නැති කියන්නේ ඒ භික්ෂුන් වහන්සේලා නැති තැන බැනලා හරියන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා නැති තැනත් මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම පැවැත්විය යුතුයි. මේ කාරණය අනික් අයට ආදර්ශය පිණිසත් මේ ශාසනය මහත් බවට විපුල බවට පත්වීම පිණිසත් ඒ සංඝ පීතුන් වහන්සේලාගේ අනුකම්පාව කරුණාව මෛත්‍රිය නවක භික්ෂුන් වහන්සේලාට සහ මේ ශාසනයට ලැබීම පිණිසත් හේතු වෙන ඉතා වටිනා ලක්ෂණයක්. ඉතින් යම් භික්ෂුවක් මෙන්න මේ 11 ධර්මයන්ගෙන් සමන්විත නම් ඒ භික්ෂුව මේ ධර්ම විනයේ වෘද්ධිය ඇතිවීමටත් දියුණුව ඇතිවීමටත් විපුල බව පැතිරීම ඇතිවීමටත් සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. උතුම් වූ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශාසනයෙහි වැඩිම පිළිබඳව දේශනා කරපු මහා ගෝපාලක සූත්‍රය මජ්ක්‍ධිම නිකාය සාදු සාදු